අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්ස අපිට අද බොහොම වටිනා වගේම ප්‍රායෝගික අපි බොහෝ දෙනෙක් කරන්නේ නැති වර්තමානයේ ක්‍රමවේදයක් අපිට කියලා දුන්න ඒකට ස්වාමීන් වහන්සේට ගොඩාක්ම පිං සිද්ධ වෙනවා මොකද යම් කිසි කට්ටිය ප්‍රාර්ථනා ඇති කර ගන්නවා වෙන්න පුළුවන් නමුත් මේ ප්‍රාර්ථනා ගොඩක් කුසල මූලික වශයෙන් කෙරෙනවාද කියන එක ස්වාමින්වහන්සේගේ දේශනාව අහනකොට අපිට තේරුම් ගියා. නොකරන බව තමයි ගොඩක් පිට ඇත්තේ. ඒත් එක්කම මට තේරුම් ගිහින් තියෙන පුද්ගලිකවත් කාරණයක් මෙතෙන්දී ඉදිරිපත් කරලා ඒ ගැන සැකහාර දැනගන්න අවශ්‍යකමක් තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නය. ස්වාමින්වහන්ස දැන් ස්වාමින්වහන්සේ අපිට කිව්වා වාසනා ගුණය පිළිබඳව. දැන් යම්කිසි කෙනෙක් බොහෝ කාලයක් තිස්සේ සමහර විට ආදි පෙර ආත්මවල වෙන්න පුළුවන් ඒවා ගත කරලා ಗುಣධර්ම දියුණු කිරීම කියන කාරණය ඉවෙන් වගේ මේ ජීවිතය තුළ නිකම්ම එයා තුළ උත්සාහයත් එක්ක ඒ වගේම අනිත් ඒවත් එකතු වෙලා කෙරීගෙන යනවනම් ඒ වගේම එයා තුළ විපස්සනා නුවණ වැඩෙනවනම් එක දෙයක් ඔය විපස්සනා නුවණ කියන තැනදී අහුවෙන්න පටන් ගන්නවා බොහෝම කිට්ටුවෙන් කිට්ටුවෙන් චිත්ත පරම්පරාවල් දකින්නකොට තේරෙන දෙයක් තමයි දැන් අපි හිතමු ගුණය සම්බන්ධයෙන් හරි නුගුණය සම්බන්ධයෙන් හරි එක අපි ඩෙන්ටිෆයි කරපුවාම ඒක නොවේවා නැවතත් කියන දේ ඒකම බලයක් බවට පත් වෙලා මේක මට වෙන්න එපා කියන දේ එක්ක ඒ කියන්නේ මම පුහුණු කරන්නේ මීට වඩා වෙනස් දෙයක් නුගුණේ පැත්ත නම් අකුසලයේ පැත්තන. කුසලයේ පැත්ත මේක තවදුරටත් මම දියුණු කරගත යුතුයි කියන නතිය හිතලා නෙවෙයි ප්‍රාර්ථනාවකින් නෙවෙයි. ඒ ඒක හරියට පුංචි පුංචි කොටස් රටේ චිත්ත පරම්පරාව කඩලා බලනකොට ඒක ඇදගෙන යන තත්වයක් ඇති වෙනවා ඉදිරියට. ඊට පස්සේ ඒ පුද්ගලයෙක් එයාගේ උප්පත්තිය ලැබපු කාලේ ඉඳන් මේ දක්වා ආපු කාලෙ දිහා හැරිලා බලනකොට පවා පේනවා අර වගේ තත්ත්වවලින් ගැලවිලා ඕනකමින් ඒවයින් අයින් වෙලා දිගට දිගට දිගට යන විදිය. එතකොට දැන් ඒබඳු පැත්තකුත් තියෙනවා නේද? ඒ කියන්නේ අපි ඕනකමින් ප්‍රාර්ථනා කරනවා කියලා දෙයක් වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒක මයික්‍රෝ ලෙවල් එකෙන් එයාගේ සිද්ධ වෙන. ඒ යන ගමන නිසා. ඒක තමයි වාසනා ගුණෙහි ස්වභාවය. වාසනා ගුණය කියන්නේ ඇත්තටම ඇබ්බැහියනේ. ඒ ඇබ්බැහි හොඳටත් පිළිටන්න පුළුවන් නරකටත් පිළිටන්න. එතකොට ಗುಣධම් වඩන කෙනෙකුට යහපත් වූ වාසනා ගුණ ඇති වෙනවා. දැන් ඔබතුමා කිව්ව හැටියට මම මේ වරද නොකළ යුතුයි මේ යහපත කළ යුතුයි කියලා ඒ මොහොතේ ඒතනත්තා උත්සාහයෙන් හිතලා මතලා පුහුණු කරනවා නම් එතන තියෙන්නේ සති සම්පජාඤ්ඤය. ඒ සති සම්පජාඤ්ඤය 아무තු උත්සාහයක් ගත්තේ නැතත් අර ඔබතුමා කිව්වා වගේ නිකන් ඉවෙන් වගේ ඉබේම වගේ තමන්ගේ මනස තුලින්ම නෑ මේක සුදුසු නැහැ මේක නොකල යුතුයි කියන තැනට එනවනම් ඒ කියන්නේ සාංශාරික පුහුණුවක් ඒ තන තියෙන. දැන් අපිට ඒ සාංශාරික පුහුණුව භවයෙන් භවයට යන නිසා තමයි පාරමිතා හැටියට මේවා දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. මේවා එක භවයක කරන දේවල් නෙමෙයිනේ. ඒතර අපි පෙර භවයේ කරලා තියෙන හුරුවත් එක්ක තමයි මේ ජීවිතේ අපේ මනස ක්‍රියාත්මක ඒක තමයි අර ඇතුළතින්ම එන්න පටන් ගන්න. දැන් සමහරව ඉන්නවනේ අමුතුවෙන් පන්සල් යන්නෙත් නැහැ, අමුතුවෙන් බණ අහලා නැහැ, අමුතුවෙන් භාවනා කරලත් නැහැ. හැබැයි මේ මිනිස්සු එච්චර කුපිත වෙන්නෙත් නැහැ. බොහොම ඉවසීමෙන් කටයුතු කරනවා. හොඳට කරුණු තේරුම් අරගෙන බොහොම කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා. එතකොට මේ මොකක්ද? ඒවා තමයි සාංශාරික හුරු පුරුදු කියන්නේ. එතකොට ඒක එක පැත්තකින් පුහුණුව, අනිත් පැත්තෙන් ඒ පුහුණුව නිසා ඇතිවෙච්ච ඇබ්බැහි වාසනා ගුණය. එතකොට එබඳු යහපත් වූ වාසනා ගුණ අපිට නැවත නැවත කුසලයේ වඩන්න, ගුණේ වඩන්න, නුවණ වඩන්න උපකාර වෙනවා. ඉතින් ඔය වගේම තමයි අකුසලයට අයහපතට යම් යම් හුරු පුරුදු අපි ඇති කරලා තිබුණොත් ඒවා ඔය විදිහටම ඇතුළතින් එනවා. අර ප්‍රාණඝාතය කරන්න, අනුන්ට හිංසා කරන්න, අනුන්ට සමච්චල් කරන්න, අනිත් කෙනා පහත් කොට සලකන්න, අනිත් කෙනාට නැගිටින්න දෙන්නේ නැතුව ඒ තැනත්ත පාගන්න, ඒ වගේ ආකල්ප නිකන් හිතලා මත්තලා පාප මිත්‍ර අසුරක් නිසා නෙමෙයි, Tamange ඇතුළෙන්ම ඇවිල්ලා ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම චරිතත් සමාජයේ ඉන්නවා. අමුතුවෙන් මේ දුෂ්ටය අසුරු කරලා පාපමිත්‍රය අසුරු කරලා නෙමෙයි උපතේ ඉඳන් මේ දුෂ්ට ගති ලක්ෂණ ඒගොල්ලන්ගේ ආවේනිකව තියෙනවා. සහජ ගති හැටියට. අන්න ඒකට හොඳම වචනේ තමයි සහජ ගතිය. ඒ සහජ ගතියක් හැටියට හොඳ හෝ නරක පැමිණෙන්නේ ඒ සාංශාරික හුරුවත් එක්ක වාසනා ගුණයක් හැටියට. ස්වාමීන් වහන්සේ සාංශාරික ගුණයක් ඔතන ඇති ඒට ඇරෙන්නට තවත් දෙයක් අපිට පේනවා දැන් දැන් අපි ඒ කරන කටයුතු විශේෂයෙන්ම මානසිකයේ ඇති කරගන්න තත්ත්වය නිසා එයා ගොඩාක් සංවේදී මනසක් තියෙනවා නම් ඒ ඒ පුද්ගලයාට තේරෙනවා පරිසරය මනස වටපිටාව යහපත් ආකාරයට පහසු ආකාරයට වෙනස් වෙන ආකාරය ඒ වෙනස් වීම තුල ඊට පස්සේ එයාට නිත් ඇතින්ම තේරෙන්න පටන් ගන්නවා ආ මේ පැත්තට ගියොත් තමයි හොඳ කියලා. මේ ඒ එහෙම දේකුත් තියෙනවා ඔක තුල. ඔව් ඒ ඒ වෙන්නේ අර සාංශාරික හුරුව සමග මේ ජීවිතයේ අවදියෙන් හිටියොත් දැන් දැන් මහදන සිටුපුත්‍රයාට ඕක වෙන්නේ නැහනේ. ඔහුට සාංශාරික හුරුව තිබුණා. තිබුණා වුණාට මම මේ පැත්තට නොවේ යයුත්තේ මේ පැත්තට කියන්නේ අවදි වීම උනේ නැහැ. ඒ ඒ මොකද ඔහුට සසර හුරුවක් තිබුණාට මේ ජීවිතයේ ඔහු සති සම්පජඤ්ඤයෙන් ඉන්නට පුහුණු උනේ නැහැ. එතකොට අපිට සාංශාරික හුරුව තිබිච්ච පමණින්ම සියල්ල කඩාගෙන යන්නේ නැහැ. මේ ජීවිතෙත් අපිට සති සම්පජඤ්ඤයක් තියෙන්න ඕන. ඒ අපේ මනස, අපේ සිතුවිලි, වචන, ක්‍රියා යහපත් පැත්තට හසුරුවනකොට අර සාධක සියල්ලක්ම යහපත් විදිහට ගොඩනැගෙන හැටි. ඒවා වෙනස් වෙනකොට මේ සාධක වෙනස් වෙන හැටි. ඒ නිසා මා යායුත්තේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තටයි කියලා අපිට මග නොමග හඳුනාගෙන හසුරුවාගෙන යන්නට මේ ජීවිතය තුළ සති සම්පජඤ්ඤයෙන් ක්‍රියාත්මක වීම, සති සම්පජඤ්ඤයෙන් සම්පජඤ්ඤය අවදි කර ගැනීම අපට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙන්නේ. අර සහජ ගුණයක් හැටියට එන එක අපිට මෙතනදී වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ සහජ ගුණය වැඩි දියුණු කරන්නේ නැතුව මොට වෙන්න පුළුවන් ඔය කියන ගති ලක්ෂණය Taman තුල නොතිබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඉතාමත්ම පැහැදිලි. ඒක හරිම අපූර්ව දෙයක් අත්දැකීමක්. ඔව්. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි බොහොම පිං සිද්ධ වෙනවා. තරවසන්න